දැන් මම හොයනවා මෙතන එකක්. හොඳට ආගන්න පාටනට මොනවද එකක් හොයනවා. සාමින්නාන්සේලා ඔක්කොම ඇවිල්ලා බලනවා මේ සාමින්නාන්සේ මොනවද හොයනවනේ? ඒගොල්ලොත් හොයනවා. උපාසක කට්ටිය කල්පනා කරනවා මේ සාමින්නාන්සේලා ඔක්කොම හොයනවනේ. ඕගොල්ලොත් හොයනවා. බැරි වෙලාවත් මම ආන උපාසකත්ව ඔක්කොම මොකද මේ හොයන්නේ? සාමින්නාන්සේලා හොයනවනේ. අපි මොනවද හොයන්නේ කියලා දන්නවද කියලා අහුවාම එන මොනවද වෙලා තියෙන්නේ? එහෙනම් යම්කිසි දෙයක් හොයා ගන්න නම් මොනවද දැනගන්න ඕනේ? අපි හොයන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. දැන් මොනවද අපි නිරෝධ කරන්නේ? කෙලෙස්. එහෙනම් කෙලෙස් නිරෝධ කරන්න නම් අපි නිරෝධ කරන කෙලෙස් අඳුනගන්න ඕනේද නැද්ද? ඔව්. මොකද්ද දැන් උපාසක මාත්‍යට සාමාන්‍ය නිතර බලපාන කෙලෙසේ? රාගයේ ගමකෝ ඒක අමොටම තියෙන ප්‍රශ්නයක්. රාගය උපාසක මාත්‍යාගේ අදවතෙන් ඇති වෙනවද? රාගය උපාසක මාත්‍යාගේ පෙනහළු වලින් ඇති වෙනවද? රාගයේ උපාසක මාත් එක්ක අක්මාවෙන් ඇති වෙනවද? එහෙම නැත්නම් රාගයේ උපාසක මාත් එක්ක මොලෙන් ඇති වෙනවද? ඉතින්ලා අපි නිරෝධ කරන්නේ මොනවද කියන එක අපි දැනගන්න ඕක. හොයනවා නම් හොයන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. නිරෝධ කරනවා නම් නිරෝධ කරන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ කොහමද ඒ ඒ ඉන්ද්‍රියන් වලින් කෝකෙන්ද එක දෙන්නේ? එකකින්වත් දෙන්නේ එහෙනම් මේක භෞතිකකයේ ප්‍රශ්නයක් නෙමෙයි. බලන්න ඉතින්ලාම අපේ කෙලෙස්යක් ඇති වුනාම කෙලෙසක් ඇති වෙච්ච ගමන් ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ පළවෙනිම පටවියෙන් බලන කාරණාව මේක භෞතිකව කයට සම්බන්ධ එකක්ද එහෙම නැත්නම් සිතට සම්බන්ධ එකක්ද කයට සම්බන්ධ එකක් නම් කොහොමද නිකන් යනකොට ඇඟේ ඇප්පෙනවා ගස් වලත් ඇප්පෙනවා මොකද කියලා ඇහුවාම ඒක පුරුද්දක් මොනවද තිබුණාම කකුලෙන් පාරක් දෙනවා බෝතලයක් තිබුණාම කකුලෙන් එකක් ගාගෙන යනවා මොකද මේක පුරුද්ද එහෙනම් ඒක මානසික ප්‍රශ්නයක් නෙමෙයි කායික ප්‍රශ්නයක් රාතන් වහන්සේලාට තේම තියෙන වක්කඩයක් දැකම උඩින් පැනලා යන්නේ. බැලලා යන්නේ. ඒක අර සංසාරි පුරුද්ද. එතකොට අපේ කායික ප්‍රශ්නයක් නිසාද මේ කෙලෙස් යටගත්තේ? එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් නිසාද මේක අටගත්තේ කියන එක ඉස්සෙල්ලාම බලනවා. ඒක ඒක බලන්නේ මොකද්ද? භෞතික වශයෙන්. කායානුපස්සනාවෙන් බලනවා. ඊළඟට මේකින රාගය අපි තීරණය කළා මේක මානසිකව ඇති වෙච්ච එකක්. සිතවිල්ලක් අටගන්න නැතුව රාගයක් අටගන්නවද? නෑ. එහෙනම් මේක මානසික ප්‍රශ්න මේක කය ප්‍රශ්නයක් නෙමෙයි. කය ප්‍රශ්න නම් අපට මේ ඔපරේෂන් එකක් කරලා මොනවාරි කරලා ඒක මාලා කරලා වෙන පාට් එකක් පාස් කරලා එහෙම නැත්නම් කෑල්ලක් අරන් දාලා උඩ වෙනස් කරන්න පුළුවන් නේ. එහෙම බෑ මේක සිතේ ප්‍රශ්නයක්. දෙවෙනි හදියර චෙක් කරනවා ඒ කියන කෙලෙසේ ඒ කියන සිතේ ප්‍රශ්නය දුක පිළිබඳව කොච්චර දුරට එයා බලපෑම් ඇති කරනවද? ඒ ප්‍රතිසතය බලන්න ඕනේ. ඒ ප්‍රතිසතයට අනුව සුදුසුම ක්‍රමවේදය ධම්මානුපස්සනාවෙන් ආයෝජනය කරන්න ඕනේ. ඊට පස්සේ සිතත් එක්ක 100න් හිටියම ඒක නිරෝධ වෙලා යනවා. මේක ප්‍රැක්ටිකල් කරන හැමෝම මේ කතන්දරේ දන්නවා. දැන් අපට තියෙන ප්‍රශ්නය ඉස්සෙල්ලාම අඳුන ගන්න ඕනේ. ඒ ප්‍රශ්නයේ ස්වභාවය මනාකොට තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ඊතුරු පියවරල් මොකවත් ඇදෙන්නේ නැහැ. මේක ටිකක් ගවේෂණය කරලා බලන්න, අත්දැක බලන්න ගොඩක් දුරට සාර්ථකයි. පැහැදිලිද මං කියන්නේ? වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? කමඨාණක් වෙනස් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. කමඨාණක් වෙනස් කරන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි හේතුව තමයි තමන් නිවෙන්නේ නැත්නම්. ඒ කියන්නේ කෙලෙස් නිරෝධ වෙන්නේ නැත්නම් කමඨාණ වෙනස් කළ යුතුයි. භාවනාව කැඩෙනවා. කමඨාණ පවතින්නේ කමඨාණ අමතක වෙනවා. කමඨාන වඩන්න බෑ මගේ සිත ටිකක් කලබලයි මේ කියන ප්‍රශ්නවලදී කමඨාන වෙනස් කරන්නේ නැහැ ආශ්‍රව දුරු වෙනවද? කාමයන් දුරු වෙනවද? කෙලෙස් නිරෝධ වෙනවද? මේ කාරණා තමයි බලන්නේ. ඒවා දුරු වෙන්නේ නැත්නම් කමඨාන වෙනස් කළ යුතුයි. කාමයක් සාමාන්‍යයෙන් සත්වයකට අපි මිනිසා කියන එක අතාරින්නකෝ. සත්වය කියන හැමෝටම තියෙනවනේ සත්තුන්ට ඔක්කොම ප්‍රජාභෝග කරනවනේ ඒගොල්ලෝ. ඒතර මේ කාමය කියන මේ සත්වයට එන්නේ ඇයි? සරල උත්තරයක් තමයි ඒකට තියෙන්නේ. ඒ සතා මේ ලෝකෙට බිහි වුනේ ඒ කියන කාමයේ කියන එක ඇසුරිච්ච නිසාලු. අම්මයි තාත්තයි කාමෙන් ඇසිරිච්ච නිසා තමයි ඒ විඥානය එතනට ඇතුල් වෙලා ඒ දරුවෙක් බවට පත් වෙන්නේ. එහෙනම් ඒ දරුවගේ උප්පත්තියට හේතු වෙච්ච පළවෙනිම අකුසලය මොකද්ද? අකුසලයක් මුල් වෙලා නම් ඉපදෙන්නේ. ඒක යාට තියෙනවද නැද්ද? ඇයි අපට द्वේෂය අටගන්නේ? දැන් කාමයේ එතනින් අටගත්තා. द्वේෂයයි අටගන්නේ. තිරිසන් කුලවල කියන්නේ අපි. බඩගිනි හැදෙනකොට මොකද වෙන්නේ? මරාගෙන කන්න එපාය. දුවගෙන ගින් කාගේ රැඟකට පැනලා වෙලලා කරලා අටකටු පොඩි කරලා ගිලලා එහෙම නැත්නම් මස් කපලා ඉරලා සත්තු අර කොටි සිංහයෝ එහෙමනේ එහෙනම් අපි සත්ව කුලවල ඉන්නකොට අනන්ත අප්‍රමාණ බඩගිනි හැම මොහොතෙම එනකොට ඒ සතාව මරාගෙන ඉරාගෙන එයාව විනාශ කරගෙන අපි ජීවත් වෙන්න द्वේෂය පෝෂණය කරනවා එහෙම වඩපු පෝෂණය කරපු ඒ द्वේෂය ඥානවල තියෙනවා අපි කියනවා අර මනුස්සන ණයෙක් වාගේ පෙනේ පුප්පනවා කියලා මේ මනුස්සයත් එක්ක නම් කතා කරන බල්ලෙක් වගේ කොයි වෙලෙත් බනිනවා මිනිසුන්ට කියලා. ඇයි ඒ සත්තුන්ගේ ಗುಣ ඒවා. සත්ත්වකුලවල ඉපදිච්ච ඒවා. එහෙනම් द्वේෂයත් පෙර සංසාරේ සත්ත්වකුල වලින් ආපු එකක් නම් රාගයත් දෙමව්පියෝ අපේ උප්පත්තියට හේතු කරන්න පළවෙනි අකුසල වශයෙන් අපට වපුරපු එකක් නම් ලෝකේ ජීවත් වෙන්න ආසයිනේ හැමෝම ජීවත් වෙන්න ආසයි ජීවත් වෙන්න අවශ්‍යතාවය එකතු කරනකොට ඒවා ලං කරනකොට ලෝභය දෙනවා දැන් කියන්නේ ලෝභ දේශ මොහ රාග කියන එක අපේ ප්‍රශ්නයක්ද? එහෙනම් අපි ඉපදීමට හේතුවක් උනේයි. මගේ කරගත්ත නිසා. රාගයක් ඇති වෙනකොට අතපය මොකවත් උල්ලන්නේ නැහැ. ඕම වාඩි වෙලා ඇස් දෙක වාගෙන එක දිහා මෙනෙහි කරන එක හිරියවකින්වත් ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්නේ. පැය කීයක් තියෙයි කියලා බලන්න. පැය දෙකක් දවසක් දවස් දෙකක් සතියක්. යාට ඉන්න බෑ. අපි ප්‍රතිචාර දක්වන්න නැති කිසිම කෙලෙසයක් අපෙත් එක්ක වාසය කරන්නේ කසාද බැඳලා ඉන්නවා නම් නෝනත් එක්ක කතා කරන්න නැතුව ඉන්න. අම්බ කරලා පඩිය දෙන්න. කතා කරන්න ආක බලන්න ඉන්න මොනවා රැව්වාම ආක බලන්න ඉන්නවා. කෑම එකක් කඩෙන් ගෙනාව ඔක්කොම ලියලා හොඳට කාලා උන්ඩි කරලා කොලේ විසි කරලා පාඩුවෙන් නිදාගත්තා. සතියක් ගියේද පෞල් ජීවිතේ. එයාටක් ගල ඇඳුම් ටික ගත්තා පාඩුවේ ගියා. අපි අහනවා කොහෙද යන්නේ කියලා ඒකට උත්තර දෙන්නේ නැහැ. දවස් තුනක් එයා උත්තර දෙන්නද පාඩුවේ ගියා. දී ගියරුණා. ඒ කියන්නේ නිකන් මේ සිතක් තියෙන බෝධිසත්වරුනේ මිනිස්සු තුන්තරා බෝධිකක් පතනවා. එහෙනම් මේ තරම් මිනිස් ගුණ තියෙන මිනිසුන්ට දවස් දෙකක් තුන මූණ හරවගෙන හිටියම දීගිය හැරෙනවා නම් සිතවිල්ලකින් එන කෙලෙස් වලට අපි මූණ හරවගෙන හිටියන මොකද්ද වෙන්නේ? එයා පවතින්නේ රාගය පැමිණියාම එයා අපිත් එක්ක මිතුරු වෙනවා. අපි මිතුරු වෙනවා ඇත්තට. මිතුරු වෙලා යව පෝෂණය කරනවා. ලෝභයක් ඇති වුනහම ලෝභයට මිතුරු වෙලා යව අපි පෝෂණය කරනවා. ද්වේෂයක් ඇති වුණාම ද්වේෂ තරාවක් එනවා. ඒකට ප්‍රතිචාර නැහැ. කාට රාණියක් තියනවද? නැහැ. දේශයක් ඇතිවෙච්ච මේ මනුස්සයාට මොනවාරි පාඩම් උගන්වන්න ඕනේ. රස්සාව අයින් කරන්න ඕනේ. මෙයාව එලවල දාන්න ඕනේ. මෙයාව නින්දාවටපත් කරන්න. මේ මේකක් අපි ප්‍රතිචාර දක්වනවා නේද? මොනවාරි ක්‍රියාවකින් එයාට පාඩම් උගන්වනවා නේද? ඔතන තමයි කර්ම ඇදෙන්නේ. කෙලෙසේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කෙලෙසට ප්‍රතිචාර දක්වන එකයි ප්‍රශ්නේ. නිවන් දකින්නකම් රාත් වෙනකම් ඒ සියලු සත්‍යයන්ගේ සිත්වල මේ කියන ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවා. ඒව එකක්වත් ප්‍රශ්න නෙමෙයි. රාතන් වහන්සේට රාග ලෝභ දේශ මොහ තියෙනවද නැද්ද? හැබැයි ප්‍රතිචාරයක් නැහැ. ඇයි උන්වහන්සේ රාත් වෙන්න කලින් පැවිදි වෙන්න කලින් ගිහි ගෙදර හිටියනේ කසාද බඳලා හිටියනේ දරුවෝ තිටියනේ. ඒතකොට කොහොමද දරුවෝ ඉපදුනේ? උන්වහන්සේ ඒක දන්නවනේ. රාත් වෙනකොට අපි ඔපරේෂන් කරලා අදවතරන් තියලා වෙනම අදවතක් සිත ගලවලා තියලා වෙනම සිතක් එහෙම ඔපරේෂන් කරන්නේ නැහනේ. ඒ සිතමනේ. ඒ ඉන්ද්‍රියමනේ. ඒ මනසයමනේ රාතන් වහන්සේ බවට පත් උනේ. එහෙනම් ගී කාලේ ඉන්න ජීවත් වෙන කාලේ ඒ අඳුනගත්ත රාගය, ලෝභය, ద్వේෂය, වෛරය ඔක්කොම දන්නවා. ප්‍රතිචාර නැහැ. එහෙනම් අපිත් මේ සංසාරයේ ಗುಣධර්ම වඩනකොට, මාර්ගය වඩනකොට කෙලෙස් වලට ප්‍රතිචාර නැති තැනට එන්න ඕනේ. කෙලෙස් මකන්නේ කොහොමද? රාත් උනාට පස්සේ දන්නවනේ. ඇයි ඒවා අපි බුද්ධි විඳලා තියෙනවා. අපි ඒ ජීවිතවල ඉඳලා තියෙනවානේ. යාළුවෝ එක්කම එකතු වෙලා ගිහලා අර මනුස්සයාට ගැව්වේ නැද්ද? එහෙනම් द्वේෂය පරිමාණයට අපි දන්නවනේ. පරිගන්නටි දන්නවනේ. රාතුණු තිය මතක තියෙනවා. නමුත් දැන් එහෙම එකක් වුණාම ප්‍රතිචාර නැහැ. එහෙනම් අපි මේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන නිසා තමයි උප්පත්තියට ඒක හේතුවක් වෙන්නේ. ප්‍රතිචාර නොදක්වා නම් ඒක ඉදීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියා විරහිත වෙලා නැයි ප්‍රතිචාර නැහැ. මේ සරල දේ තේරුම් ගන්න බැරුව මේ සරල දේ වඩා ගන්න බැරුව තමයි මෙච්චර ඉපදෙන්නේ.